සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අප්‍රමාණ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ අති උතුම් වූ සද්ධර්මය ශ්‍රවණය කරන්නත් ධර්මයට කැමති ලංකා වාසී ලෝක වාසී සියලු දෙනා වෙනුවෙන්ම මේ උතුම් ධර්ම දේශනාව දානය කරවන්න සූදානම් වෙන මොහොත. එයින් රැස් කරගන්න උදාාරතර පුණ්‍ය සම්භාර ධර්මයන් ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහාම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්තුනේ මේ දිනවල අපි සාකච්ඡා කරමින් ඉන්නේ මරණ සතිය පිළිබඳව. මරණ සතිය පිළිබඳව සාකච්ඡා කරන ධර්මදේශනා මාලාවේ දේශනා පහක් මේ වෙනකොට දේශනා කරලා නිමා කරලා තියෙනවා. අද 6 වෙනි දේශනාව තමයි අපි මේ විදිහට පටන් ගන්න සූදානම් වෙන්නේ. එතන ඉඳලා මේ ධර්ම දේශනාව අපි ඉදිරියට සාකච්ඡා කරමු. අපි මුල් දේශනාව අවසන් කරනකොට සඳහන් කළා මේ මරණය කියන ධර්මතාවය. හරියට නිකන් නායකයෙක් පිටිපස්සේ අතවැසියෙක් යනවා වගේ. හැම වෙලාවෙම මරණය අපි පිටිපස්සේ ඉන්නවා. කෙනෙක් පිටිපස්සේ හෙවණැල්ල එනවා වගේ හැම වෙලාවෙම මරණය අපිත් එක්කම ඉන්නවා. කොයි වෙලාවේ මරා ගනීද කියන කාරණාව තමයි අපි දන්නේ නැත්තේ. අද නිවසෙන් එළියට බහැලා මේ පින්කම සිදු කරන්න කියලා මේ ස්ථානෙට පැමිණිච්ච අතරතුරත් ඔබ සියලු දෙනාම එක්ක හැම කෙනෙකුගේම මරණය මේ ස්ථානෙටත් ඇවිල්ලා. මෙතනින් පිටත් වෙලා යනකොට නැවත ආයේ අපි එක්කම යනවා. හැම තැනම පිටිපස්සෙන් එනවා මරා ගන්න වෙලාව විතරයි අපි දන්නේ නැත්තේ. මේ කාරණා ටික අපි පහුගිය ධර්ම දේශනාවේ සාකච්ඡා කළා. ඒ දේශනාව ඉවර කළේ මෙතනින්. එතන ඉඳලා ඉස්සරහට අපි අද දේශනාව කරගෙන යමු. මෙන්න මේ කාරණාව නිසාම මෙහෙම සඳහන් කළා ඒවං ගච්ඡතෝ චස්ස ගින්හබි තත්ථානං උන්නදීනං කයෝවිය පිළිතුරේ එහෙම සඳහන් කළේ ග්‍රීෂ්ම කාලයේට කුඩා කුඩා ගංගා කෙමෙන් කෙමෙන් වේලිලා යනවා. දිය පාරවල්, ඇල පාරවල්, පොඩි පොඩි ගංගා වේලිලා යනවා ග්‍රීෂ්ම කාලෙට. දිගටම ගලාගෙන ගලාගෙන ගියපු ගංගා ග්‍රීෂ්මයේ වැඩි වෙන්න වැඩි වෙන්න කෙමෙන් කෙමෙන් වේලිලා වේලිලා යනවා. අන්තිමට හිඳිලම යනවා. මරණයත් ඒ වාගේ. ටික ටික ටික ටික අපේ ජීවිතේ බිලි ගන්නවා. කෙමෙන් කෙමෙන් පිටිපස්සෙන් ඇවිල්ලා අන්තිමේ මරලම දානවා. ඒ වගේම පින්නතින් මෙතන තව උදාහරණයක් සඳහන් කරනවා. ආපෝ ශක්තියෙන් ගහේ එල්ලිලා තිබුණ ගෙඩි බිමට වැටෙනවා වගේ කියලා. ආපෝ ශක්තියෙන් ගහේ එල්ලිලා තිබුණ ගෙඩි කියලා කිව්වේ මේ රාත්‍රියට ආපෝ ශක්තිය හරි වැඩි. මොකද්ද මේ ආපෝ ශක්තිය කියලා කියන්නේ? ආපෝ ධාතුව කියලා කියන්නේ දැඩිව ඇද බැඳ තබා ගන්නවා කියන එක. රාත්‍රියට උක වැඩි. නමුත් උදෑසන හිර උදා වෙන්න උදා වෙන්න ඇති වෙන තේජෝ ධාතුවත් එක්ක අර බන්ධනගත ආපෝ ශක්තිය කෙමෙන් කෙමෙන් ලිහිල් වෙනවා. ආන් ඒ නිසා අපි හුඟක් වෙලාට උදේට දකිනවා ගස්වල ඉදලා තියෙන ගෙඩි බිම වැටෙනවා වැඩියෙන්. අඹ ගස්වල උදේට වැටිලා තියෙන ගෙඩි ප්‍රමාණය වැඩි. දෙවුල් ගස්වල මේ ආදි ගස්වල ඉදලා තියෙන ගෙඩි වැඩියෙන්ම අපිට අහුලන්න පුළුවන් වෙන්නේ උදේට. රාත්‍රියට තිබිච්ච බැඳීම සූර්යාගේ තේජෝ ධාතුවත් එක්ක ලිහිල් වෙලා. ඒ නිසා මේ ගෙඩි උදේට වැඩියෙන් බිම වැටෙනවා. ඒ නිසා මෙතන සඳහන් කළා ආපෝ ශක්තියෙන් ගහේ එල්ලිලා තිබුණ ගෙඩි බිමට වැටෙනවා වගේ කෙමෙන් කෙමෙන් අපි මරණයට ළඟා වෙනවා කියලා. ඊළඟට පින්නතුනි තව කාරණාවක් සිහිපත් කරනවා. අපි මේ මුගුරක් අරගෙන මැටි භාජනයක් බිඳිනවා වගේ ලීයක් අරගෙන මැටි භාජනයකට පහර දීලා බෙදින්න හරි ලේසි. ඒ වගේ මායයට අපි අපේ ජීවිතේ පැහැරගන්න හරි ලේසි කියලා සඳහන් කරනවා. සූර්ය රශ්මිය වැඩි වෙන්න වැඩි වෙන්න තනපත් අග රැඳිලා තියෙන පිනිබින්ද වේගෙන් වේලිලා යනවා. ඒ වාගේ මායя නිසා අපේ ජීවිතේ ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් දවසින් දවස දවසින් දවස ගමන් කරන්නේ මරණය දක්වාම ගමන් කරනවා. ඒ යන අතරතුර කොයි වෙලාවෙ මරණයට ගොදුරු වෙයිද කියලා දන්නේ නැහැ. ඒ මේ කරුණ තවත් පැහැදිලි කරන්න මෙතන සඳහන් කළා. යුදංජේ ජාතකයේ තියෙන ගාථා කීපයක්. සහ සංයුක්ත නිකායේ තියෙන සූත්‍ර කීපයක ගාථා ප්‍රමාණයක් පින්නතින් මෙතන විස්තර කරනවා. අච්චයන්ති අහෝ රක්තා ආයු කීයති මච්ඡානං කුන්න දීනං වෝදකං පලාන මිව පක්කානං පාතෝ පපත්තිතෝ භයං එවං ධාතාන මච්ඡානං නිච්ඡං මරණතෝ භයං මිනිස්සුන්ගේ ආයුෂයේද රෑ දවල් දෙකේම ටික ටික ගෙවෙනවා මොන වගේද කුඩා නදීන්ගේ ජලය ග්‍රීෂ්ම කාලයේ ටික ටික හිඳෙනවා වගේ ඒ වගේම ඉදුණු ඵලයන් පාන්දරට බිම වැටීම පිළිබඳව යම් දුකක් තියෙනවා වගේ ජීවිතය පිළිබඳව මහ භයානක බවක් තියෙනවා කියලා සඳහන් කරනවා. ඊළඟට පින්නතනේ ගහක ගෙඩිවල ඉඳලා එහෙම නැත්නම් ගෙඩි ඉදිලා තියෙනකොට හරි ලස්සනයි. ගහක ගෙඩි හැදුනහම හරි ලස්සනයි. සමහර ගෙඩි දලුයි තව සමහර ඒවා හොඳටම පුංචි ගැට තව සමහර ඒවා පැහිලා තව සමහර ඒවා කිරි වැදිලා තව සමහර ඒවා ඉදිලා දොරකට ගහේ විවිධ විවිධ ගෙඩි හැදිලා තියෙනකොට ඒක බොහොම ලස්සනයි. හැබැයි අපිට බයක් තියෙනවා මේ ලස්සනට තියෙන ගෙඩි කොයි වෙලාවෙ වැටෙයිද දන්නේ කියලා. නොවැටි තියෙනවනම් අපි හරි කැමතියි. අපි කොච්චර කැමති වුණත් ඒ ගෙඩි වැටෙනවා. අපේ ජීවිතෙත් ඒ වාගේ. දරු මුණුබුරු මිනිබිරියු මේ සියලු දෙනාම එකට එකතු වෙලා ඉන්නකොට අපි හරි කැමතියි. සමහර අයගේ හුරතල් වචන සමහර අයගේ දඟකාර වැඩ, සමහර අයගේ කෙලිසෙල්ලම්, සමහර අය ප්‍රඥාවෙන් කටයුතු කරන හැටි. මේ පුදුම සංකලනයක්. ඒ ඒ අය එකට එකතු වෙලා ඉන්නකොට අපිට තියෙන හරි සතුටක්. හැබැයි අපිට බයයි මරණය කියන වචනේ ඇහෙනකොට. මේ විදිහට මේ හුරතල් වචන කී කිය ඉන්න අය හෙට මැරෙනවා කියලා කිව්වොත් ජීවිතේ කොයිතරම් වේදනාවකට අපිපත් වෙනවද? හදලා වඩලා පෝෂණය කරලා ලොකු මහත් කරලා උගන්වලා ඉවර කරලා ඉන්න දරුවෝ රටට සමාජයට වැඩක් කරන්න පුළුවන් තැනට ගෙනල්ලා ලොකු මහත් කරපු අය කොයි මොහොතේ මැරෙයිද දන්නේ කියලා හිතෙනකොට ලොකු බයක් හිතෙනවා. එහෙම මැරෙන්නද මේ තරම් දුක් විඳලා උගන්නලා ලොකු මහත් කළේ. වෙනදින අපිට කොව්වා හිතුණත් ඒ හුරතල්ලයත් දඟකාර අය, තරුණ වයසේ ඉන්න අය, ඉගෙන කියාගත් අය මේ අයගෙන් ඕනෑම කෙනෙක් ඕනෑම වෙලාවක මරණයටපත් වෙන්න පුළුවන්. ඒක සාධාරණයි. ගහේ ගෙඩි වැටෙනවට අකමැත්තක් තියෙනවා වගේ පවුලේ පිරිස මැරිලා යනවටත් අපේ තියෙන අකමැත්තක්. අපි කොයිතරම් අකමැති වුණත් ගහේ ගෙඩි බිම වැටෙනවා වගේ පවුලේ අය ඕනෑම වෙලාවක මෙරළ යන්න පුළුවන් කියන කාරණාව හැම වෙලාවෙම දැනගෙන තියෙන්න ඕනේ. කල්පනාවෙන් අවබෝධයෙන් ඉන්න ඕනේ. එදාට දුක නැහැ. මරණ සතිය ආන්ගේ ඇතිවෙන දුක නැති කිරීම උදෙසායි. පිළිතුරු මෙතන සඳහන් කරන තව කාරණාවක් මිනිසුන්ගේ ජීවිතවලට මරණය ගැන විශාල බයක් නිරන්තරයෙන්ම තියෙනවා. යථාපි කුම්භකාරස්ස කතං මත්තික භාජනං කුද්ද කංච මහත් මහන්තංච යම් පක්ඛං යංච ආමකං සබ්බම් වේදන පරියන්තං එවං මච්ඡාන ජීවිතං සඳහන් කළා යම්සේ වළං සාදන්නා මෙටි වාජන හදන පුද්ගලයා මේ මැටි භාජන ලොකු ඌද කුඩා ඌද පුච්චන ලද ඌද අමු ඌද ඒ සියල්ලම බිඳීම කෙරවල කරලා තියෙනවා බලන් හදන කෙනා ලොකු භාජන පොඩි පොඩි භාජන හදලා තියෙනවා එතන අමු භාජනක් තියෙනවා පුච්චපු භාජනක් තියෙනවා අමු භාජනයාගේ කෙරවලත් මරණය කැඩිලා බිඳිලා විනාශ වෙලා යන එක පුච්චපු භාජනයේ කෙරවලක් කෙලී බිලී විනාශ වී යාමෙන් සිද්ධ වෙනවා. ලොකු භාජනයේ විනාශයත් එහෙම්මමයි පොඩි භාජනවල විනාශයත් එහෙම්මමයි. අන්න ඒ වගේ මිනිස්සුන්ගේ ජීවිතයත් ඕනෑම මොහොතක ලොකු පොඩි ભેදයකින් තොරව විනාශ වෙලා යනවා. උස්සාවෝ තිනක් ගම්හි සුරියක් ගමනං පති ඒව මායු මනුස්සානං මාමං අම්ම නිවාරය යම්සේ තනාග තියෙන පිනිබින්දු සූර්යා උදාවන විට බිම වැටෙනවද අන්න ඒ වගේ මිනිසුන්ගේ ජීවිතය අනිත්‍යයි කියන කාරණාව සිහිපත් කරනවා තනාග පිනිබිඳුව කොයි මොහොතේ බිම වැටෙනවද කියලා නොදන්නාසේ මේ ජීවත් වෙන ඕනම කෙනෙක් මොන මොහොතේ මරණයටපත් වෙනවද කියන බවත් අපි කවුරුවත් නොදන්නා බවම සිහිපත් කරනවා. අන්න ඒ නිසා මෑණියනි මාව නවත්තන්න එපා කියලා යුජන් යුදංජේ ජාතකයේදී යුදංජේ කුමාරයා තමන්ගේ මවට කියනවා. යුදංජේ කුමාරයා පැවිද්දට යන්න යනවා. කුමාරයා පැවිදි වෙන්න යනවට අම්මා හරිය අකමැතියි. අම්මා නිරන්තරයෙන් කැමති පුතා ගෙදර ඉන්නවනම්. නමුත් යුදංජේ කුමාරයා ජීවිතේ නිෂ්ඵල බව පිළිබඳව තමන්ගේ අම්මට අපූර්ව බණක් කියනවා. මේ තරම් අස්තිරයි මේ ජීවිතේ. අන්න ඒ නිසා එවන් අස්තිර වූ ජීවිතයක් මම ගෙදර තියාගත්තා කියලා මම රජ කෙරෙව්වා කියලා අද රජ වෙලා මම හෙට මැරෙන්න පුළුවන්. ඔටුන්න අතේ තියාගෙන මැරෙන්නත් පුළුවන්. රාජාසනේ වාඩි වෙලා ඉන්නකොට මැරෙන්නත් පුළුවන්. මට ඊට කලින් මගේ ජීවිතේට හොඳ සාධාරණයක් කරගන්න ඕනේ. මරණය පිළිබඳව බණක් කියලා මාව නවත්තන්න හදන්න එපා කියන කාරණාව මවට සිහිපත් කරනවා. ඉපදීම සමගම පැමිණි කඩුවක් ඔසවාගෙන එන වදකීකු වගේ මරණය ජීවිතේ අපෙන් ගන්නවා කියලා සඳහන් කළා. අපි උපදිනවත් එක්කම කඩුවක් ඔසවගත්ත වදකයා පිටිපස්සේ ඉන්නවා. ඒ වදකයා කවුද? මරණය. කොහේ ඉඳලා දෙන්නේ? අම්මගේ කුසේ ඉඳලාම එනවා. මව් කුස ඇතුළෙත් මාරයා ඉන්නවා. කලලයක් මරලා දානවා. අබ්බුදයක් මරලා දානවා. පේශියත් මරලා දානවා. ඝණයත් මරලා දානවා. ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් වැඩිලා මව් කුසින් එළියට එන්න ඔන්න මෙන්න කියන වෙලාවෙත් මරලා දානවා. එළියට එන අතරමඟත් මරලා දානවා. ඉපදිලා ගත වෙන තප්පරේදී මරලා දානවා. විනාඩියක් පැයක් දවසක් සුමානයක් මාසයක් අවුරුද්දක් දෙකක් තුනක් හතරක් පහක් ගෙවිලා ගිය තැනත් මරලා දානවා. 10ක් 15ක් 20ක් 25ක් ගිය තැනත් මරලා දානවා. නමුත් තාම ඔබවත් මමවත් මරන්න බැරි වුණා. හැබැයි ඊළඟ මොහොතේ අපි අතරින් කෙනෙක් මරලා දාන්නේ නැහැ කියලා කියන්න කාටවත් කාටවත් පුළුවන්කමකුත් නැහැ. ඕනෑම මොහොතක කඩුවක් අතේ ඉන්න වදකේ අතේ තියෙන වදකයා ඕනෑම මොහොතක කඩුවෙන් කොටලා මරන්න පුළුවන් වගේ ඕනෑම මොහොතක මරණයට අපේ ජීවිතේ බිලිගන්න පුළුවන්කම තියෙනවා. ඒක කවදද කොතනද කොයි විදිහටද කියන කාරණාව එහෙකටවත් මායයට ඒක කරුණක්වත් සාධාරණ නැහැ. ඕනෑම තැනදී ඒ කාරණාව सिद्ध කරන්න පුළුවන්. ඊළඟට පින්නතුනේ ඉපදීම සමගම පැමිණි හේයින් ජීවිතයේ අපින් ඉවර කරන හේයින් වදක පච්චුපට්ඨානතු වදකයාගේ එළඹීම කියන ආකාරයෙන් මරණය සිහි කළ යුතුයි කියලා පැහැදිලි කරනවා. මොකද මේ මරණය පැහැදිලි කරන ක්‍රම ගණනාවක් භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලා දීලා තියෙනවා. විශේෂයෙන් ප්‍රධාන ක්‍රම 8ක් තියෙනවා. මරණ සතිය වඩන අයට ඒ මරණ සතිය වැඩිම උදෙසා ප්‍රධාන ක්‍රම 8ක්. ඒකේ පළවෙනි ක්‍රමය තමයි වදක පච්චුපට්ඨානතු වදකේ කඩුවක් අරගෙන හැම වෙලාවෙම පිටිපස්සේ ඉන්නවා. කොයි වෙලාවෙ කඩුව මගේ ගෙලට පාත් කරයිද දන්නේ ආන් ඒ වගේ මරණය හැම වෙලාවෙම මගේ පිටිපස්සේ ඉන්නවා. කොයි වෙලාවෙ ජීවිතේ දැහැගනීද දන්නේ ඒ විදිහට මරණය සිහිපත් කරන්න කියලා කියනවා. දෙවැනි කාරණාව සම්පatti විපත්තිතෝ මොකද්ද මේ සම්පatti විපත්තිතු වෙනතන ඒ කියන්නේ සම්පත්තිය කියන එක තියෙන තාක් ලස්සනයි නමුත් විපත නම් නවත්වන්න කෙනෙක් නෑමයි කියලා සඳහන් කරනවා සම්පත් තියෙන තාක්කල් හොඳයි නමුත් ඕනම කෙනෙක් ළඟට විපත විපත එනවා විපත නවත්තන්න කෙනෙක් නම් නවත්තන්න කෙනෙක් අපි ළඟ නැහැ. යාන වාහන, ඉඩ කඩන්, ගෙවල් දොරවල්, ආහාර පාන ආදී තවත් බොහෝ දේවල්. මේ සියලුම සම්පත් ඕනෑම මොහොතක අපට අහිමි වෙන්න පුළුවන්. අද බොහෝසිය තියෙනවා. තව දවසක ඒ එකක්වත් නැතුව මගට බැහැලා යාචකයෙක් බවට පත් කරවන්න හැකියාව තියෙනවා. මේ දේවල් තියෙනකන් හොඳයි. නමුත් පින්නතුනි සඳහන් කළා අපිට බාධාවක් නැත්නම් ආබාධයක් තියෙනවනම් හොඳට කැම බීම තියෙනවා. උගුරේ ආබාධයක් තියෙනවා. ඒ කිසි කැමකින් මට වැඩක් නැහැ. බඩේ අමාරුවක් තියෙනවා. කොයි තරම් ප්‍රණීත කැම තිබුණත් අපිට ඒ කැම වලින් පළක් නැහැ. මොන ආහාරයක්වත් ගන්න පුළුවන් කමක් නැහැ. අසනීපේ තියෙන නිසා. ආන් එයින් පේන්නේ සම්පත්තියයි විපත්තියයි අතර තියෙන්නේ පොඩි වෙනසයි කියන එක. ඕන තරම් සම්පත් තියෙනවා පාවිච්චි කරන්න බෑ. කෝටි ගණන් වටින වාහන තියෙනවා. කොන්ද කැඩිලා. නගින්න පුළුවන් කමක් නැහැ. ඉඳගෙන ඉන්න පුළුවන් කමක් නැහැ. යන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් ඒ වාහන වලින් වැඩක් වැඩක් නැහැ. හොඳට ප්‍රියමනාප දේවල් බලන්න පුළුවන්. නොඑක් යන්ත්‍ර අපි ගාව තියෙනවා. ඇස් දෙකම ආබාධ නිසා ඒ මොකවත් බලන්න බෑ. අහන්න කියලා හිතාගෙන ওই නොඑක් දේවල් අරගෙන ආවා. CD තෙටි DVD තෙටි සංගීත සංදර්ශන තවත් ගීත තැටි නොඑක් චිත්‍රපටි මහ ගොඩක් අරගෙන ඇවිල්ලා අහණ්ඩයි බලන්නයි නමුත් කනේ ලෙඩක් ඇවිල්ලා දැන් එකක්වත් අහන්න එකක්වත් අහන්න හැටියක් නැහැ ඊටා විවිධ මාදිලියේ බොහොම සියුම් පිරිසිදු ශබ්ද අහන්න පුළුවන් යන්ත්‍ර ගෙනල්ලා තියෙනවා නමුත් ඒ හඬ අනුන්ට මිසක් මට අහන්න හැටියක් නැහැ මේ සම්පත් රැස් කරලා තියෙන්නේ මම. නමුත් විපත වෙලා තියෙන්නේ මට. සම්පත්තියයි විපතයි අතර තිබ්බි පුංචි වෙනසයි ජීවිතෙත් ඒ වාචි. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ කාමයෝ සිහිනයක් වගේ කියලා. අපි මේ හොයන හැම කාම සම්පත්තියක්ම සිහිනයක් වගේ. මොනතරම් දේවල් ලස්සනට දැක්කත් ඇහැරිලා බැලුවහම මොකවත් නැහැ. හීනෙන් දැකපු දේවල් වල තිබුණ ලස්සන තිබුණ ප්‍රියමනාප බව ඇහැරුණාම තමයි තේරෙන්නේ මෙච්චර වෙලා දැකලා තියෙන හීනයක් කියලා. මේ රැස් කරගත්ත සම්පත්වල ස්වභාවයත් එහෙමම තමයි. කොච්චර තිබුණත් ප්‍රයෝජන ලබන්න හරි අමාරුයි. මට ප්‍රයෝජන ගන්න බැරි වෙන්න පුළුවන් මේ දේවල් වලින්. හරියට ණයට ගත්ත ඉසුරක් වගේ මේ ජීවිතේ. ණයට ගත්ත දේවල් ඕනෑම වෙලාවක දෙන්න ඕනේ. සමහර වෙලාවට අපි ආභරණ ණයට ගන්නවා. ඇඳුම් පැළඳුම් ණයට ගන්නවා. යාන වාහන ණයට ගන්නවා. සමහරලාට මංගල අවස්ථාවක් වගේ වෙච්චහම අපි ගිහිල්ලා ඇඳුම් ණයට තමයි අරන් එන්නේ. සමහර අය අපිට දෙන්න ඇඳුම් රැස් කරලා මහගෙන ඉන්නවා. ඒගොල්ලන්ගෙන් අපි ණයට ඉල්ලගෙන එනවා ඇඳුම් දෙනකොට මුදලුත් එක්ක දෙන්න කියලා. මේක ණයටනේ ගෙනාවේ. කොයි වෙලාවෙ හරි මේක දෙන්න ඕනේ. ඒ ආවරණත් කොයි වෙලාවෙ හරි දෙන්න ඕනේ. මේ ජීවිතයත් ඒ වගේ. ණයට ගත්ත දෙයක් වගේ. අකමැති වෙලාවක අත්හරින්න සිද්ධ වෙනවා. ඒ තරම්ම අනිත්‍යතාවයක් මේ ජීවිතය තුළ තියෙනවා කියන කාරණාව අපි මනාව දකින්න ඕනේ දැනගන්න ඕනේ. ඊළඟට බිනතුනි සඳහන් කළා මේ සම්පත්තියත් විපත්තියත් ඒ තරම්ම දුර නෑ කියලා. දෙකම තියෙන්නේ ඊටාම ළඟ. මේ නොඑක ආකාරයේ සම්පත් ආබාධ නිසාම, රෝග නිසාම, අපිට අහිමි වෙලා යනවා. බොහෝ වටිනා සපත්තු සිරිප්පු තිබුණට පාදේ ආබාධයක් තියෙනවා නම් ඒක දාන්න බැරුව යනවා. වටිනා දේවල් සම්පත් තියෙනවා නමුත් පාවිච්චි කරන්න බෑ. යාන වාහන තිබුණට යන්න පුළුවන් කමක් නැහැ. සම්පත්තියයි විපත්තියයි අතර තියෙන වෙනස ඊටාම ළඟයි කියන කාරණාව නොයෙක් කරුණු ගෙනහැර දක්ව දක්ව මෙතන පැහැදිලි කරලා තියෙනවා. මේ විපත අභිභවනය කරපු කිසි කෙනෙක් කිසි කෙනෙක් මේ ලෝකේ නැහැ. හැම කෙනාම මේ විපතට ගොදුරු වෙනවමයි. ආන් ඒ නිසා ලොකු කෙනා පොඩි කෙනා කියලා කාටවත් බේරෙන්න පුළුවන්කමකුත් නැහැ. තමන් සතු හැමදේම නැති වෙන බව අපි හැම වෙලාවෙම හිතන්න ඕන කියලා කරුණු කාරණා පැහැදිලි කරනවා. මරණ සතිය විස්තර කරන තැන මේ සියුම් වූ කාරණා මේ විදිහට ගොනු කරලා තියෙන්නේ මේ කාරණා පිළිබඳව දැඩිව කල්පනා කරවන්න ඕන නිසා. ඒ පිළිබඳව දැඩිසේ හිතන්න හිතන්න පුද්ගලයා පාපයෙන් තමයි වේගෙන් ඈත් වෙන්න පටන් ගන්නේ. ඊළඟට පින්නතුනි සක්විති මහ රජෙක් වගේ කියන මෙතන කතා වස්තුවක් සඳහන් කරනවා සකලං වේදිතින් බුත්වා මේ සියලුම මහ පොළව භුක්ති විඳ දත්වා කෝටි සතං සුඛී සිය ගණන් සැපයන් භුක්ති විඳ අඥා මාලාක අඥා මාලක මත්තස්ස අන්තේ ඉස්සර තංගතු. අන්තිමට නෙල්ලි ගෙඩියක භාගයක හිමිකරුවෙකු බවට පත් වුණා. උදේ සඳහන් කරන්නේ මේ මුළු මහ පොළොවම අයිති කරගෙන හිටපු කෙනෙක් සක්විති රජුරු. සක්විති රජුරු කියලා කියන්නේ සතර මහා දිවයිනේ අධිපතියා. ජම්බුද්දීපය, උතුරු කුරු දිවයින, පූර්ව විදේහය, අපරගෝයානේ මේ සතර මහා දිවයින ප්‍රධාන කරගත්ත තව කුඩා දිවයින් 2000ක් තියෙනවා. ඒවට කියනවා කොදෙව් දූපත් කියලා. කොදෙව් දූපත් 2000ක් පිරිවරාගත්ත සතර මහා දිවයිනේ අධිපතියට කියන්නේ ශක්තිති රජු කියලා. මෙන්න මේ ශක්තිති රජුරු සතර මහා දිවයිනටම අධිපති. දත්වා කෝටි සතන් සුඛී සිය ගණන් සැපයන් මුක්ති විඳිනවා. ශක්තිති රජෙකුට තියෙන සැපය මෙච්චරයි මෙපමණයි කියලා සීමාවක් කරන්න පුළුවන් කමක් නැහැ. අජ්ජා මලක මත්ස්ස අන්තයේ ඉස්සරකන් ගතු අන්තිමට නෙල්ලි ගෙඩියක භාගයක හිමිකරුවෙකු බවට පත් වුණා. මේ තරම් සම්පත් තියෙන කෙනා. සතර මහා දිවයිනේ අධිපතිය කියලා කියහම මේ මහ පොළොව මත කොච්චර සම්පත් තියෙනවද? මහ පොළොව යට කොච්චර සම්පත් තියෙනවද? භූගත සම්පත්, භූමිය මතු පිට සම්පත් මේ සම්පත් භුක්ති විඳපු ශක්තිති රජෙකුත් නෙල්ලිගෙඩි භාගයේ කුරුමකාරයෙක් බවට පත් වුණා කියලයි මෙතන සඳහන් කරන්නේ. ඊළඟට සඳහන් කරනවා තේනේව දේහ බන්දේන පුඤ්ඤහි කය මාගතේ අන්න ඒ වගේම එකට බැඳිලා තියෙන පින ෂය වුණහම මරණාභිමුඛෝ සෝපි අශෝකෝ ශෝක මාගතු කලින් ශෝක නොකල කෙනාටත් ශෝකේ පැමිණෙනවා මහරජිරුවන්ට සක්විති රජිරුවන්ට සියල්ලා අහිමි වුණා වගේ මේ ලෝකේ ශෝකයක් නැතුව ජීවත් වෙච්ච සියලු කෙනෙකුටම දවසක මේ ශෝකය කියන ධර්මතාවයේ ඒකාන්තයෙන් මෙලඹෙනවා. ශෝකයට මුණ දෙන්නම මුණ දෙන්නම සිද්ධ වෙනවා. ආන් ඒ නිසා පින්නතුනි මේ දේහය කියන එක එකට බැඳිලා තියෙන්නේ. මේ දේහය කියන එක එකට බැඳිලායි තියෙන්නේ. කොයි වගේද? පින ෂය වුණහම මේක වෙන් වෙලා යනවා. ජීවත් වෙන්න අරගෙන ආපු පින දවසක ෂය වෙලා යනවා. අපි මේ පෙරපින් තියෙනකන්නේ මෙහෙම ජීවත් වෙන්නේ. කවදා ඉවර වෙයිද, කොතන ඉවර වෙයිද, කොහොම ඉවර වෙයිද කියලා දන්නේ නැහැ. හැබැයි ඒ පුණ්‍ය ශක්තිය තියෙන තාක්කල් අපිව මරන්නත් කාටවත් පුළුවන්කමක් පුළුවන්කමක් නැහැ. මැරෙනවා නම් මැරෙන්න හේතු ඕන තරම් අපිට තිබුණා. නමුත් තාම මැරුණේ නැහැ. හැප්පිලා තියෙනවා. වැටිලා තියෙනවා. තවත් නොඑක වසවිස කැවිලා තියෙනවා. තාම මරන්න පුළුවන් කමක් නැහැ. ඒ පුණ්‍ය ශක්තිය කොයිතරම් ප්‍රබලද? මේ දවස්වල අපි කනවස විසවල හැටියට මෙහෙම ජීවත් වෙන්නේ කොහොමද කියන එකයි පුදුමයි. ඒ වසවිස කොච්චර කෑවත් අපිව මරන්න පුළුවන් කමක් නැහැ. මොකද මේ වසවිසවල තියෙන විෂ ස්වභාවයේ ශක්තියට වඩා මේ ජීවිතය අරගෙන එනකොට ආපු පුණ්‍ය ශක්තියේ ශක්තිය බොහොම ඉහළයි. ඒකයි මෙහෙම ඉන්නේ. හැබැයි මේ පුණ්‍ය ශක්තිය හැමදාම තියෙන්නේ නැහැ. යම් දවසක ෂය වෙනවද එදාට එදාට අපි මැරිලා යනවා. ආ ඒකයි මෙතන සඳහන් කළේ දේහය කියන එක බැඳිලා තියෙන්නේ. ඒක යම් දවසක වෙන් වෙනවමයි වෙන් වෙනවමයි කියන කාරණාව සිහිපත් කරනවා. හේතු ගණනාවක් මෙතන පැහැදිලි කරනවා. ඇඟේ තියෙන සීනි తත්වය වැඩි වුණොත් ඒත් මැරෙනවා. හොඳටම අඩු වුණොත් ඒත් මැරෙනවා. රුධිර පීඩනය වැඩි වුණත් මැරෙනවා. අඩු වුණත් මැරෙනවා. එතකොට ඇඟේ තියෙන මේ ලුණු වාගේ දේවල් වැඩි වුණත් මැරෙනවා අඩු වුණත් මැරෙනවා අන්න ඒ වගේ ඕනෑම දෙයක් අඩු වුණත් වැඩි වුණත් මැරෙන්න පුළුවන් සෙම පිට ආදී දේවල් වැඩි වුණොත් ඒත් මැරෙනවා. අඩු වෙනවා කියලා කියන්නේ තවත් වෙනත් රෝගාබාධයන්ට ගොදුරු වෙනවා කියන එක. පින්නතුනේ හැම දෙයකම මනාව සමතුලිතතාවයක් තියෙන්න ඕනේ. අපි නිරෝගී වගේ ජීවත් වෙනවා. මේ සමතුලිතතාවය කියන එක අපි තරාදිය දිහා බලාගෙන ඉන්නකොට තරාදී බාල්දි දෙකම සමව පිරීලා තියෙනකොට තමයි බර සම වෙනකොට තමයි තරාදියේ උඩ කෙරවල උඩ අපි දකින්නේ හරි කෙලින් තියෙනවා. නමුත් දශම ගානකින් එක පැත්තක් වැඩි වෙච්ච ගමන්ම උඩ තියෙන ඍජු බව ඒකත් වෙනස් වෙනවා. මේ ජීවිතයේ සමතුලිතතාවය කියන එක සීනි අඩු වෙනකොටත් ලෙඩ සීනි වැඩි වෙනකොටත් ලෙඩ. නමුත් මේ සමතුලිත බව එක දිගට එක විදිහට පවත්වගෙන යන්න මොන බැඳීමක් තියෙන්න ඕනේද? මොන ශක්තියක් තියෙන්න ඕනේද? අඩු වුණත් එකට අමාරු බව දැනෙනවා වැඩි වුණත් අමාරු බව දැනෙනවා. එහෙනම් මේක සමව පවත්වගෙන යන්න පෙර පුණ්‍ය ශක්තියනුත් කොහොම හේතු වෙලා තියෙනවද? හැබැයි මේක එක දශමයේ එහෙම හැවෙන්න ඕනේ. ජීවිතේම නැති වෙන්න තියෙන ඉඩ එතන තියෙනවා. නමුත් අපි තාම මෙහෙම ඉන්නේ පෙර කරපු අප්‍රමාණ පුණ්‍ය ශක්තියක් නිසා. ආන්ගේ නිසා මෙතන සඳහන් කරනවා විශ්මිත ලෙස සමතුලිතව පැවතීම නිසා අපි තාම ජීවත් වෙනවා කියලා. හැබැවින්ම ඒ සමතුලිත පැවැත්ම පුදුම සහගතයි. ඒ පුදුම සහගත බව පෙර කරපු පුණ්‍ය ශක්තිය නිසාම රැඳිලා තියෙන බව. මහ තෙරවරු මේක සඳහන් කළේ මනුස්ස ජීවිතය කියලා කියන්නේ පිට්ටනියක් මැද්දේ ආවරණයක් නැතුව දල්වලා තියෙන පහනක් වගේ. හැම පැත්තෙම හුලං හමනවා. කොයි පැත්තෙන් හුලං ආවත් නිමෙන්නේ හැබැයි අපි දන්නේ නැහැ කොයි වෙලාවෙ පහන නිමලා දායිද කියලා. අපිටත් ඒ වගේ හැම පැත්තෙම බාධක කරදර කම් කටළු තියෙනවා. තාම ජීවත් වෙනවා නමුත් දන්නේ නැහැ කවදා මේ මහ පොළොව ඇත ඇදහිටිද කියලා. ඊළඟට පින්නතුනි මේ ජීවිතවල එක එක පුද්ගලයා මොන මොන ආකාරයෙන් අරගෙන ආපු කුසල ශක්තියේ ප්‍රබලතාවයක් මෙතන තියාගෙන ඉන්නවද? ඒ ඒ පුද්ගලයා අරගෙන ආපු පුණ්‍ය ශක්තිය වෙනස්. සමහර කට්ටිය ලාභාල වීම ජීවිතෙන් සමුගන්නවා. සමහර අය අවුරුදු 60 70 ජීවත් වෙලා සමුගන්නවා. ඉපදිච්ච දවසත් අන්තිම දවසත් අතර ඕන කෙනෙක් මැරෙන්න පුළුවන්. ඒ එක එක්කෙනා අරගෙන ආපු පුණ්‍ය ශක්තිය. පිළිතුරු උපන්දා ඉඳලා අද වෙනකම්ම අපි අරගෙන ආපු පින පාවිච්චි කරලායි තියෙන්නේ. පාවිච්චි කරන්න පාවිච්චි කරන්න යොදා ගන්න යොදා ගන්න පින් ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ඉවර වෙවි ඉවර වෙවි යනවා. නමුත් එහි අවසානයේ කොතනද කියලා අපි තාම දන්නේ තාම දන්නේ නැහැ. ඒ අරගෙන ආපු පුණ්‍ය ශක්තිය කවදා හරි කොතන හරි ගෙවිලෙයි. නමුත් ඊළඟට මං රැස් කරගත්ත ආපහු කුසලයක් තියෙන්න ඕන මට ඊළඟ ජීවිතයක් තියෙන නිසා. ආන්ගේ ඊළඟ ජීවිතයට යන්න මේ ජීවිතෙන් ලොකු හම්බ කිරීමක් හම්බ කරන්න වෙනවා. පෙර හම්බ කරපු දේවල් තමයි මේ භුක්ති විඳින්නේ. හැබැයි ඊළඟට භුක්ති විඳින්න අද හම්බ කරන්න ඕනේ. කෙනෙක් කෑම මුලක් බැඳගෙන ගමනක් යනවා. එයාට බඩගිනි එනකොට එයා ඒක මගදී කනවා. එයා ඒක කාලා කුසගින්දර නිමාගන්නේ අරගෙන ආපු නිසා. එහෙනම් පෙර පින් අරගෙන ආපු නිසා මෙතනත් අපි මේ විදිහට ජීවත් වෙනවා. හැබැයි දවසක මැරෙන බව සත්‍යයි මැරිලා ගිහිල්ලා මේට වඩා සැපයක් විඳින්න කැමති මිසක් මේට වඩා පල්ලෙහ තැනකට යන්න අපි කැමති නෑ. අපි මේ කොහේදලද එතකොට ඇවිල්ලා තියෙන්නේ? මිනිදුනි බ්‍රහ්ම ලෝකෙට වෙලා ජීවත් වෙච්ච කාලේ මෙච්චරයි කියලා කියන්න අපි දන්නේ නෑ. අද සිහිනයක් වුණ බඹලොව අපි අවුරුදු කෝටි ප්‍රකෝටි ගණන් ජීවත් වෙච්ච තැන. පෙර කරගත්ත පුණ්‍ය ශක්තිය හිග වෙච්ච නිසා අපි බඹළු වින්චිත වෙලා දෙව්ලොවට ආවා. දෙව්ලොවේ 6 වෙනි දිව්‍ය තලයේ ඉඳලා සැපවින්දා. පින් අඩුවෙන්ඩ අඩුවෙන්ඩ අඩුවෙන්ඩ අඩුවෙන්ඩ චාතුම් මහරජිකේට එනකම් බැහැගෙන බැහැගෙන ආවා. දැන් චාතුම් මහරජිකේ රැඳෙන්න තරම් පිණුත් මදි නිසා අපි එහෙනොත් බැහැලා මෙහි ඇවිල්ලා. තවත් බහින්න තැන් තියෙනවද මේ ගමනේ? තවත් බහින්න තැන් තියෙනවා. ඒ කොහාටද බහින්නේ? සතර පායට. බැහැගෙන ආවේ ඉනිමගක නම් මේ ඉනිමගේ තව පොළු හතරක් තියෙනවා. නමුත් මේ ඉන්න කවුරුවත් එහෙ බහින්න කැමති නෑ. හැබැයි මේ විදිහට හිටියොත් අකමැති වුණත් බහින්න වෙන්නත් පුළුවන්. එහෙනම් මොනවද අපි කරන්න ඕනේ? වැඩි වැඩියෙන් බුදුරජාණන් වහන්සේට කීකරු වෙන්න වෙනවා. එහෙම වුණොත් මේ ඉනිමගේ ටික ටික ආයුබට නගින්න පුළුවන් වෙයි. එහෙම නැත්නම් ඉතින් බහින්න කැමැත්තෙන්ම තමයි ඉඳලා තියෙන්නේ. බහින්න කැමැත්තෙන් ජීවත් වෙන කාලේ ඉඳලා අන්තිම කාලේ අකමැති වුණා කියලා අපි බස්සන් නැතුව ඉන්නේ නෑ. පල්ලහැ වඩියට බස්සනවමයි. හැබැයි අය අවුරුදු කෝටි ප්‍රකෝටි ගාණකින්වත් ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයක් ලැබෙයිද කියන එක පිළිබඳව නම් ඉතුරු වෙන්නේ සැකයක්ම විතරයි. ආන් ඒ හින්දා ලැබිච්ච අවස්ථාවෙන් උතුම්ම ප්‍රයෝජන ලබා ගන්න ඕනේ. ඒ කාලේ තමයි මේ ගෙවිලා යන්නේ. මේ කාලෙන් මේ ප්‍රයෝජනය ලබන්න ඕනේ. නමුත් මේ ප්‍රයෝජනය ලබන්න අපි හරි කම්මැලි. කුසලයට තියෙන පුදුම කම්මැලිකමක් අකුසලයට ඕන වෙලාවක අපි සූදානම්. ජීවත් වෙනකොට වැඩියෙන්ම අපිට රැස් වෙන්නේ මොනවද? වැඩියෙන්ම රැස් වෙන්නේ අකුසල. පින්කම් කරනවා තමයි. නවත්තපු ගමන් ආයෙත් රැස් වෙන්නේ අකුසල. කොයි වගේද? ගංගාවක උඩට පීනනවා. හරි මහන්සිය උඩට පීනන්නේ. පීනලා පීනලා පීනලා අපි කියමු බඹ 6 7ක් පීනවා කියලා. පාද දෙකක් රිදෙනවා, අත් දෙකක් රිදෙනවා. දැන් අතපය හොල්ලන්නේ නැතුව මොහොතක් නතර වෙනවා. නතර වෙච්ච ගමන්ම පීනපු බඹහය හත බොහොම වේගෙන් අපහු වෙතින්ටම ගිහිල්ලා. පින් රැස් කරනවා තමයි ජීවිතේ. පින් කරගෙන පින් කරගෙන පින් කරගෙන එනවා. නමුත් මදක් ඒක නතර කරලා පාප මිත්‍රයෝ ඇසුරට වැටුණොත් වේගෙන් ආපහු හිටියටත් වඩා පල්ලෙහාට වැටෙනවා. පාප මිත්‍ර ආශ්‍රයෙන් මිදිලා අකුසලයෙන් ඈත් වෙලා පංචකාම ලෝභයෙන් ඈත් වෙලා සංසාරේ සැප හොයාගෙන යන ගමනට එන්න පහසු නැහැ. ඒක හරියට උඩුගම් බලාපීන ඉක්මක්මයි. වීර්යවන්තයන්ට විතරක් පීනන්න පුළුවන්. වීර්ය නැති හින්දා තමයි එදිනෙදා තියෙන වැඩ ඔක්කොම කරලා ඉවර වෙලා වෙලාවක් තිබුණොත් විතරක් බණක් අහන්න යොදාගන්න. වෙලාවක් තිබුණොත් විතරක් සිල් ගන්න යොදාගන්න. මුළු අවුරුද්දෙම නොඑක් වැඩ ඕන තරම් කළා. සිල් ගන්න තමයි අපිට වෙලාව හිග. බණ අහන්න තමයි අපිට වෙලාව හිග. පින් කරන්න තමයි වෙලාව හිග. අවුරුදු 60 70ක් අනික් මුළු කාලෙම ගෙවිලා තියෙන්නේ ලෞකික දේවල් වලටමයි. ඒ ඔක්කොම දවසක මෙහි තියලා යන දේවල්. මෙච්චර කල් හම්බ කරපු දේවල් ඔක්කොම පැත්තක තියලා මරණ මංචකයට ගිහිල්ලා ගෙනියන්න තියෙන මල්ල අතට ගන්නකොට ඒක හිස් ඒක අරගෙන මගට බැස්සා කියලා කිසි පිහිටක් නැහැ හිස් මල්ලක් අරගෙන බහැලා පිහිටක් නැහැ ආන් ඒ නිසා හැම වෙලාවෙම ගෙනියන්න තියෙන මල්ලත් ඔසවන්න බැරි තරම් බරට පුරවලා තියෙනවා කල්පනා කරලා බලන්න ඕනේ ඒක දැන් කොහොමද කියලා සූදානන්ද මැරෙන්න ගෙනියන්න තියෙන මල්ලත් පිරිලද කියලා බලන්න වෙනවා. නැත්තම් වහවහ පුරවන්න වෙනවා. හෙට නමුත් මෙහෙන් පිටත් වෙන්න පුළුවන්. ආන් ඒ කාරණාව ගැන හිතන වැඩි වැඩියෙන් කුසල් රැස් කරලා මැරෙන බව දැනගෙන අනිත්‍ය බව දැනගෙන ඒ අස්තීර බව වැඩියෙන් හිතලා ජීවිතේ ශක්තිමත් කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ අනිත්‍ය කියලා දේශනා කළේ අපි කලකිරෙන පුද්ගලයෝ බවට පත් කරන්නද? නෑ. දුර්වලයන්ට තමයි එහෙම හිතෙන්නේ. භාගිතුන් වහන්සේ අනිත්‍ය බව පෙන්වුවේ අපි ශක්තිමත් මිනිස්සු බවට පත් කරන්නට. බය නැතුව මායයට මූණ දෙන මිනිස්සු බවට පත් කරන්නට. භාග්‍යතුන් වහන්සේ දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකයේ සියලු දෙනාම දිනුවා. මායයට ඕන විදිහට භාග්‍යතුන් වහන්සේ හසුරවන්න මායයට බැරි වුණා. භාගිතුන් වහන්සේගේ කැමැත්ත නිසා මාරයට භාගිතුන් වහන්සේගේ ජීවිතය ගන්න පුළුවන් වුණා. නැත්තම් භාගිතුන් වහන්සේට මහා කල්පයක් නමුත් තවත් ජීවත් වෙන්න පුළුවන්කම නැතුව නෙමෙයි භාගිතුන් වහන්සේ පිරිනවම් පෑවේ. ජීවත් වෙන්න පුළුවන්කම තියාගෙන කැමැත්තෙන් පිරිනවම් පෑවේ. එහෙමනම් පින්නදෙනි මායයට අපේ ජීවිත පැහැර ගන්නවා කියන එකේ තරම් දෙයක් නෙමෙයි.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 සාදු සාදු සාදු Thank you.